ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ දෙපානම වීරමාවත ගලඋඩ ශ්‍රී ධර්මවිජය විහාරවාසී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 යෝ මං පස්සති සෝ ධම්මං පස්සති ධම්මං හි වක්කලි පසන්තෝ මං පස්සති මං පස්සන්තෝ ධම්මං පස්සති සාදු සාදු සාදු කරුණික වාසනාවන්ත පින්තුනි අද ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් අපට ලැබී ඇත්තේ සංයුක්ත නිකායේ කන්දක වග්ගයට අයිති වක්කලි සූත්‍රය. බෞද්ධයන් හැම කෙනෙක්ම වක්කලි මහරහතන් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව යම් තරමක හෝ අවබෝධයක් තියෙනවා. ඒ ජීවිත කතාවට වඩා මේ වක්කලී සූත්‍රය තුල අන්තර්ගත වන කතා පුවත ඒ වගේම ධර්ම කාරණාවන් ඊතා සුවිශේෂී ධර්ම කාරණාවන් විශේෂයෙන් මේ වක්කලී සූත්‍රය අන්තර්ගත වන්නේ ඛණ්ඩ සංයුක්තයි ඛණ්ඩ කියලා කියන්නේ පින්වතුනි අපේ ස්කන්ධයන්ට ලෝතුරු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දහම අශෝක අධිරාජ්‍යයාගේ සමය තුල විවිධ විකෘතිතාවයන් වලට විවිධ පුද්ගලයන් විසින් පත්කරන්නට යෙදුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අශෝක රජුරුවන්ගේ කාලේ වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයන් හිතුමනාපේ සිවුරු පොරවාගෙන ශාසනයට ඇතුළු වෙලා මේ මේ දේවල් බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් කියලා අත්නෝමතික තමන්ගේ කරුණු එහෙම නැතිනම් තමන් පෙර අදහන ලැබූ මිත්‍යා දෘෂ්ටික ආගම්වල කරුණු දර්ශනවල කරුණු බුදුහාමුදුරෝ දේශනා කරපු කරුණු විදියට දේශනා කරන්නට සඳහන් කරන්නට යෙදුණා. ඒ වගේම ස්වාමින් වහන්සේලා අතර බහුතරයක් අශෝක අධිරාජ්‍යයාගේ සමය වන විට දුස්සීල භාවයට පත් වෙලා තිබ්බා. ඒක නිසා තුන්වෙනි ධර්ම සංගායනා වේලාවේදී මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ ශාසනය පිළිබඳව හැබෑවටම දැනුම ඇති ස්වාමින් වහන්සේලා කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නට අශෝක අධිරාජ්‍යා විසින්ම තීරණය කළා. ඒ අනුව සිටිය සීට් වැඩ සිටිය සීළු ස්වාමින් වහන්සේලා පාටලිපුත්‍ර නගරයේ අශෝකාරාම විහාරස්ථානට වැඩම කරවලා බුදුහාමුදුරුවෝ කිනම් වාදීද කියලා ප්‍රශ්නයක් ඇහුවා. සැබෑවටම අපි උපාසකයන්ගෙන් ඇහුවොත් බුදුහාමුදුරුවෝ කිනම් වාදීද කියලා මේන් උපාසකයන්ගෙන් විවිධ පිළිතුරු ලැබෙන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල බෞද්ධයන් විශ්වාස කරනවා සඳහන් කරනවා අප තිලෝගුරු සතහාගත සම්මා සම්බුදුවරයන් වහන්සේ මහා අවිංසාවාදියෙක් හැටියට ඒ වගේම මහා කරුණාවන්ත ශාස්ත්‍රූ කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ දහම දර්ශනීය දේශනාවත් ඒ ගුණාංගම කටි කරගත් දේශනාවන් හැටියට. නමුත් මේ අශෝක රජුරුවන් විසින් අසන ලද බුදුහාමුදුරෝ කිනම් වාදීද කියන පැනේට නිසි පිළිතුර වන්නේ බුදුහාමුදුරු විභජ්‍යවාදී කියන උත්තරය. විභජ්‍ය කියන වචනේ තේරුම පින්වතුනි බෙදා දක්වනවා කියන එක. බුදුහාමුදුරුව මොනවද බෙදලා දැක්ුවේ? බුදුහාමුදුරුව බෙදලා දැක්ුවා මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයකම සතුව පවතින පංචස්කන්ධයක්. ස්කන්ධ පහක්. ඒ වගේම මේ ස්කන්ධ පහ තව කොටස් දෙකකට බෙදුවා. ආයතන අට්ඨාරස ධාතු ආදී වශයෙන් මේ සත්වයාව විවිධ කොටස් වලට බුදුහාමුදුරුව බෙදලා දැක්ුවා. බුදුහාමුදුරුවෝ මේ සත්වයාව මේ පුද්ගලයාව මෙලෙස බෙදුවේ මේ තුල කවදාවත් දිගින් දිගට පවතින ආත්මීය වශයෙන් ගත හැකි ආත්ම සංකල්පයක් නොමැති බව පෙන්눔 කරන්නට ඒක නිසා මේ කන්ද සංයුත්තේ අද අපේ ධර්මදේශනාවේ මාතෘකාවන වක්කලී සූත්‍රය ඇතුළත් වන කන්ද සංයුත්තේ කන්දක වර්ගය මූලිකවම පෙන්눔 කරන්නේ මේ ස්කන්ධයන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ ඇතුළත් දේශනාවල් තමයි මේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ අද අපිට ලැබී තියෙන මාතෘකාව වන වක්කලී සූත්‍රයේ මූලික හරය වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා සියල්ලකින් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණේ මේ ලෝකයේ මිනිස්යන් මමය මාගේය මගේ ආත්මය කියලා අල්ලා ගන්නට වෙරදරන ශරීරය වේවා ඊට වඩා සියුම් කාරණයක් වන තමන්ගේ ආත්මය කියලා දෙයක් හෝ වේවා තමන්ගේ සම්බන්ධතා වේවා තමන්ගේ භෞතික උපකරණ වේවා මේ තමන්ගේ කියලා අල්ලා ගැනීමට බැඳ ගැනීමට උත්සාහ කරන කිසිවක් තුල ඔය කියන සදාකාලික බැඳීමක් හෝ සදාකාලික පැවැත්මක් මේ කිසිවක් තුල නොමැති බව පෙන්වන්නටයි තථාගතයන් වහන්සේ මේ සියලු බෙදීම් දක්වන්නේ එම නිසා වක්කලී සූත්‍රයේ තුලත් මේ රූප වේදනා සංඥා සංකාර වින කියන ස්කන්ධ පහ. එහෙම නැත්නම් මේ පුද්ගලයා මේ සත්වයාගේ අනිත්‍යතාවයමයි බුදුහාමුදුරුව ඉස්මතු කරන්නේ. මේ වක්කලී සූත්‍රයේ ආරම්භය බොහෝම ලස්සන ආරම්භයක් තියෙන සූත්‍රයක්. මේ සූත්‍රය ආරම්භ වන්නේ එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේනකෝ පන සමයේන ආයස්මා වක්කලී කුම්භකාර නිවේසනේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ පින්වතුනි මේ වක්කලී සූත්‍රයේ දේශනා කරන අවධිය තුල බුදුහාමුදුරු වැඩ සිටියේ රජගහ නුවර වේල්වනාරාමේ සමීපයේ තියෙන කලන්දක නිවාප කියන වනයේ. පාලි භාෂාවෙන් කලන්දක කියලා කියන්නේ ලෙහෙනුන්ට. එතකොට මේ කලන්දක නිවාප කියලා කියන්නේ ලෙහෙනුන් වැඩිපුර වාසය කරපු ස්ථානයක්. මේ ස්ථානයට වෙලා තථාගතයන් වහන්සේ වැඩ සිටින සමයේ අපේ මේ සූත්‍රයේ කතානායකයන් වන වක්කලි හාමුදුරුවෝ ඒ රජගහනුවර පිණ්ඩපාතේ වඩින වෙලාවක හදිස්සියෙම දැඩිසේ රෝගාතුර වෙනවා. මෙහි කියනවා ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ බොහෝසේ ගිලන් වුණා. ඒ අතරමඟ ගිලන් වෙච්ච නිසා නැවත විහාරයට වැඩම කරන්නට තමන්ගේ ආවාසයට වැඩම කරන්න බැරි නිසා වක්කලී හාමුදුරුව ළඟ තිබ්බ කුම්භකාර නිවේශලි. මේ කුඹල් ගෙදරක පාරේ අයින තිබ්බ මැටි කර්මාන්ත වලින් එක එක නිර්මාණ කරන කුඹල් හලක රෝගාතුරුව වැඩ සිටියා. ඒ වෙලාවේ වක්කලී හාමුදුරුවන් වහන්සේගේ සමීපයේ හිටපු උපස්ථායක හාමුදුරුවන් වහන්සේලාට කතා කරලා වක්කලී හාමුදුරුවෝ ඒ උපස්ථායකයන්ට දැනුම් දෙනවා ඒතතුම්මි ආවුසෝ යේන භගවා තේනුපසංකමත උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දත ආයුෂ්මතුන් වහන්ස මෙහි පැමිණෙන්න මේ මගේ වචනයෙන් බුදුහාමුදුරුව මුණ ගැසෙන්න ගොස් බක්කලී හාමුදුරුව බුදුහාමුදුරන්ගේ සිරිපා වඳිනවා කියලා බුදුහාමුදුරන්ට දැනුම් දෙමින් මං වෙනුවෙන් ඔබ වහන්සේලා සිරිපා වඳිනවා. දැන් අද එහෙම එකක් සිද්ධ වෙනවා බොහොම අඩුයි. ඉස්සර මේ කියන කාරණේ ගොඩාක් සූත්‍රවල අපිට දකින්න තියෙනවා යම්කිසි පුද්ගලයෙකුට බුදුහාමුදුරුව බැහැ දකින්නට යන්නට අපහසු නම් ඒ වෙලාවේ තමන්ගේ අතවැසිය විශේෂයෙන් සිටුවරු පවා තමන්ට බුදුහාමුදුරුව බැහැ දකින්න බැරි තරමේ වැඩ රාජකාරී තියෙන වෙලාවල් වල තමන්ගේ අතවැසියෝ ගෙන්වලා ගිහිලා බුදුහාමුදුරුවන්ට දැනුම් දෙන්න කියනවා සිටුතුමා බුදුහාමුදුරන්ගේ සිරිපා වඳිනවා කියලා ඒ අතවැසියට කියනවා ඒක දැනුම් දීලා ඔබ සිරිපා වන්දනා කරන්න. එතකොට සිටුතුමා මේ තමන්ගේ හිතෙන් ඒකාග්‍ර කරගෙන ඉන්නවා තමන් බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වන්දනා කරනවා කියලා. එතකොට ඒ වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. වක්කලි හාමුදුරුවන්ට මේ ලෙඩ වෙච්ච නිසා බුදුහාමුදුර ළඟට වඩින්නට බෑ. තමන්ගේ අතවැසි ආයුෂ්මතුන් වහන්සේ නමක් භික්ෂූන් වහන්සේ නමක් ඇඳවලා බුදුහාමුදුර සමීපයට ගිහිල්ලා වන්දනා කළ දැනුම් දෙන්න කියනවා. වක්කලි හාමුදුරුව දැඩිසේ ගිලන් වෙලා ඒක නිසා බුදුහාමුදුරුවනේ වක්ලි හාමුදුරුව ඔබ වහන්සේ වඩිනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් අද කාලේ වුණත් කෙනෙක් ලෙඩ වුණාට පස්සේ මරණාසන්න වුණාට පස්සේ විශේෂයෙන් බෞද්ධයන්ට වගේම අන්‍ය ආගමිකයෝත් බොහෝ අවස්ථාවල තමන්ගේ ආගමට දහමට ලං වෙනවා. තමන්ගේ ඊළඟ භවයන් පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ මරණාසන්න අවස්ථාව බොහොම සම්මා දෘෂ්ටියෙන් මේ මරණයට මුහුණ දෙන්නට කල්පනා කරනවා. දැන් වක්කලී හාමුදුරුවන්ගේ අතවැසියෝ බුදුහාමුදුරු ළඟට පැමිණිලා සඳහන් කරා වක්කලී හාමුදුරුව දැන් ලෙඩ වෙලා බුදුහාමුදුරුව වඩිනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ තෙරවරුත් එක්ක බුදුහාමුදුරුවොත් මේ වක්කලී හාමුදුරුවන්ව බලන්න අර කුම්භකාර ශාලාවට එහෙම නැත්නම් කුඹල්හලට වැඩම කරනවා. ඒෙද්දී වක්කලි හාමුදුරු ලෙඩ ඇඳේ ඉඳන්ම ඈත ඉඳන් දකිනවා බුදුහාමුදුරු වඩිනවා. ඒ වෙලාවේ මොකද කරන්නේ? වක්කලි භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන මංචේන සමංචෝසි. බුදුහාමුදුරු ඈත ඉඳන් වඩිද්දිම තමන්ගේ ශරීරයේ කොච්චර ලෙඩ තිබ්බත් වක්කලි හාමුදුරු ඇඳින් බිමට බහින්න උත්සාහ කරා. ඒ වෙලාවේ බලන්න අපේ බුදුහාමුදුරුවන් වහන්සේ ඊ타ම කාරුණිකයන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා අලං වක්කලී මාතුවම් මංචේන සමුංචෝසි වක්කලිය කම් නැත ඇඳෙන් බසින්නට අවශ්‍ය නැත සම්තිමානි ආසනානි පඤ්ඤත්තානි මේ ආසන පනවලා තියෙන්නේ තත්තාහං විසී දිස්සාමි මම මේ ආසනේ ඉන්නම් එහෙම කියලා බුදුහාමුදුරුව වක්කලී හාමුදුරුවන් ඇඳේම තියලා බුදුහාමුදුරර පනවල තිබ්බ ආසනේ වාඩි වෙලා වක්කලී හාමුදුරුවන් වහන්සේගෙන් විමසනවා කචිතේ වක්කලී කමනීයං කච්චි ආපනීයං කච්චිතේ දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්ක මෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති මේ කියන සූත්‍ර පාඨය අපේ බෞද්ධයන්ට ගොඩාක් හුරු පුරුදු සූත්‍ර පාඨයක් අපේ මහපිරිත් පොතේ තියෙනවා ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන බලගතු ආරක්ෂාවක් ලැබෙන නිරෝගී භාවය ලැබෙන බුදුහාමුදුරුව පවා ලෙඩ වෙච්ච අවස්ථාවල චුන්ද මහරහතන් වහන්සේ කියලා දේශනා කරවාගත් බොජ්ජංග සූත්‍රය. ඒ බොජ්ජංග සූත්‍ර තුලත් මේ කියන පාඩේ නිරන්තරයෙන්ම සඳහන් වෙනවා. බුදුහාමුදුරුව වක්කලී හාමුදුරන්ගෙන් අහනවා කචිතේ වක්කලී කමනීයං කච්චියාපනීයං වක්කලිය ඔය හැදිලා තියෙන ලෙඩ දුක් ඉවසගෙන ඉන්න පුළුවන්ද දැන් ආහාර පාන යැපීම් කොහොමද මේ දුක්වල අඩුවීමක් මේ ලෙඩෙහි අඩුවීමක් පේනවද වැඩිවීමක් පේනවද එතකොට මේ කියන පාට අද වුණත් අපි සාමාන්‍ය පෘථග්ජනයන් වශයෙන් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ අපි වුණත් අහන ප්‍රශ්න මේ. දැන් ලෙඩ හොඳද? දැන් ලෙඩ අඩුද? දැන් වැඩිද? බෙහෙත් බිව්වද? ඉවසගෙන ඉන්න පුළුවන්ද? ඉතින් බුදුහාමුදුරුවොත් කොච්චර මානසිකයිද කියලා බැලුවොත් බුදුහාමුදුරුවොත් තමන්ගේ පුත්‍ර රත්නයක් හා සමාන මේ වක්කලි හාමුදුරුව ලෙඩ වෙලා මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ වක්කලි හාමුදුරන්ට බොහොම අනුකම්පාවෙන් අහනවා වක්කලි ඔබට ඉවසන්න පුළුවන්ද මේ වේදනාවන් මේ කියන දුක්වල අඩුවීමක් පේනවද වැඩිවීමක් පේනවද ඉතින් වක්කලි හාමුදුරු උත්තර දෙනවා නමේ බන්තේ කමනියම් ස්වාමිනී මට මේක ඉවසන්න අමාරුයි න යාපනීයම් කෑම බීම ආහාර පාන ගැනීම යැපීම බොහොම දුෂ්කරයි බාල්හා මේ දුක්ඛා මට මේ දුක් වේදනාව වැඩි මේ දුක්වල වැඩිවීමක් මිස අඩුවීමක් පේන්නේ නැහැ. රෝගයන් එන්න එන්න උස්සන්න වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව වක්කලිය හාමුදුරුවන්ගෙන් අහනවා වක්කලිය ඔබට කිසියම් කුකුසක් තියනවද විපලිසරභාවයක් තියනවද කුක්කුච්චං නකෝචි විප්පටිසාරෝති විපලිසරභාවයක් කියලා කියන්නේ පින්වතුනි අද පෘථග්ජනයන් බොහෝ දෙනෙක් මරණාසන්න මේ කියන කුකුස් ඇතුව එහෙම නැත්නම් විසඳා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න රාශියක් එක තමයි මරණයට මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි විපලිසර භාවය. ඒකාග්‍ර වෙච්ච සිතකින් නෙමේ මරණයට මුහුණ දෙන්නේ. ඒකට හේතු මොනවාද කියලා මේ දේශනා විදිහට අපි සාකච්ඡා කරමු. වක්කලි හාමුදුරුවන්ගෙනු බුදුහාමුදුරු විමසනවා වක්කලි මේ වෙලාවේ මේ ලෙඩ වෙලා ඉන්න වෙලාවේ සිතේ මොකක් හරි සැකයක් තියනවාද? විපලිසර භාවයක් තියනවාද? ඒ වෙලාවේදී වක්කලි හාමුදුරු උත්තර දෙනවා බුදුහාමුදුරනේ මට එහෙම කුකුසක් තියෙනවා විපලිසර භාවයක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අදහසක් හිතේ තියෙනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරු නැවත වක්කලි හාමුදුරන්ගෙන් අහනවා කච්චිපනතං වක්කලි අත්තා සීලතෝන උපවදති තී. මොකද වක්කලි තමන්ගේ සීලය පිළිබඳව සැකයක් තියනවාද? මේ කියන කාරණේ ගොඩාක් සූත්‍රවල ස්වාමින් වහන්සේලා සම්බන්ධව සඳහන් වෙනවා. අපේ දසධම්ම සූත්‍රයේ තුලත් බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලාට නිතර නිරන්තරයෙන් මෙනෙහි කරන්න කියලා සඳහන් කරපු කරුණු 10ක් තියෙනවා. ඒ තමයි දසධම්ම සූත්‍රය. ඒකේ තියෙනවා අබින්හම් පච්ච වෙක්කිතබ්බං. නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු මෙනෙහි කළ යුතු කරුණු 10ක්. සෑම ස්වාමින් වහන්සේ නමක්ම සිහිපත් කළ යුතුයිලු තමන්ගේ මරණාසන්න වේලාවේදී විඤ්ඤෝ පුරුෂයන් විසින් බොහෝම සිල්වත් උත්තමයන් වහන්සේලා විසින් තමන්ගේ සීලය පිළිබඳව ප්‍රශ්න නගද්දී තමන්ට තමන්ගේ සීලය පිළිබඳව යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ භික්ෂු ජීවිතය අසාර්ථක බව. ඒක නිසා මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරන්ගෙන් අහනවා මොකද වක්කලි ඔය තියෙන විපලිසර භාවයට ඔය තියෙන සැකයට හේතුව තමන්ගේ සීලයද? ඒ වෙලාවේ වක්කලි හාමුදුර උත්තර දෙන්නේ නකෝ මං බන්තේ අත්තා සීලතු උපවදතිති නෑ භාග්‍යවතුන් වහන්සේ මට මගේ සීලයේ විශ්වාසයි. ඒ වෙලාවේ බුදුහාමුදුර විමසනවා එහෙනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒ වෙලාවේදී වක්කලි හාමුදුර උත්තර දෙන්නේ මොකද්ද? චිරපටිකාහම් බන්තේ භගවන්තං දස්සනාය උපසංකමතුකාමෝ නත්තිච මේ කායස්මින් තාවතිකං බලමත්තා යාවතාහම් භගවන්තං දස්සනාය උපසංකමී යන්ති වක්කලි හාමුදුරන්ගේ සීලය බොහොම සම්පූර්ණයි වක්කලි හාමුදුරන්ට හිතේ පොඩි අඩුපාඩුවක් තිබ්බා ඒ තමයි බුදුහාමුදුරන්ව දකින්න ගොඩ කාලෙක ඉඳන් කැමැත්තක් තිබ්බා ඒකට Tamanට එන්න බැරි වුණා කියලා මේ තින අඩුපාඩුව තමයි වක්කලි හාමුදුරන්ගේ හිතේ තියෙන්නේ අපි මේ අද ධර්ම දේශනාවේ මාත්‍රිකා පාඨයේ වශයෙන් තබා ගත්තේ මෙන්න මේ කියන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරුවන්ට දේශනා කරන අවවාදය වක්කලි හාමුදුරුවෝ ළඩ වෙලා ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ වැඩ වැඩම කරලා අහනවා දැන් මොකද තමන්ගේ සීලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද සැකයක් තියෙනවද මොකක් හරි විපලිසර භාවයක් තියෙනවද කියලා ඒ වෙලාවේ වක්කලි හාමුදුරු උත්තර දෙනවා මට එක විපලිසර භාවයක් තිනේ තමයි බුදුහාමුදුරුව දකින්න ගොඩ දවසක ඉඳන් ඌමනාව තිබ්බා නමුත් මට එන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව බොහෝමත්ම ගැඹුරු දේශනාවක් මේ වක්කලි හාමුදුරුවන්ට සඳහන් කරනවා පවත්වනවා අපේ බෞද්ධ දර්ශනය තුල දර්ශනීය බුද්ධ ආගම බුදුදහම කියන්නේ මොකද්ද කියලා කෙනෙක් තේරුම් ගත යුත්තේ මොකද්ද අන්න ඒ කාරණාව බොහොම කැටි කළා සංක්ෂිප්තව මේ දේශනා පාඨය තුල බුදුහාමුදුරු දේශනා කළා තියෙන මොකද්ද අලං වක්කලී කිංතේ මිනා පූතිකායේන දිත්තේන වක්කලිය පූතිකායේන පූතිකායේන කියලා කිව්වේ පින්වතුනි පූති කියලා කිව්වේ සරව වැగిරෙනු සාමාන්‍යයෙන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ජීවිත තුල අපිට පිටින් මේ ශරීරයට පිටින් සරව වැగిරෙන්නේ බොහොම සීමිත අවස්ථාවල පමණයි අපේ තුවාලයක් එහෙම ඇදුනට පස්සේ කල් ගියාට පස්සේ ওই ශරීරයෙන් ඒ තුවාලයෙන් සැරව එළියට එනවා. නමුත් මේ ශරීර අභ්‍යන්තරේ ඔය සැරවුන් හැමතිස්සෙම ගලනවා. දැන් අපි සම්ප්‍රතිශ්‍රාව හැදුනාට පස්සේ ඔය හොටු දීලා ගලන්නේ ඒ වෙලාවට පමණයි ශරීරයෙන් පිටතට. නමුත් හොටු දීලා පිටින් එන එකක් නෙමෙයි අපේ ඇඟ ඇතුලේ තියන් එළියට එන එකක්. ඒක නිසා ඔය සෙම්සුටු කියන දේවල් හැම එකක්ම ඇඟ ඇතුලේ හැමතිස්සෙම තියෙනවා. නමුත් ඒවා යම් යම් අවස්ථාවල විතරයි එළියට එන්නේ. ඒ වෙලාවෙදි තමයි මිනිසුන්ට මේක අප්‍රියාවක් ඇති වෙන්නේ. සෙම පිළිබඳව, සොටු දියර පිළිබඳව, සැරව පිළිබඳව, ලේ පිළිබඳව මිනිසුන්ට අප්‍රියාවක්, අමනාපයක් ඇති වෙන්නේ ඒව තමන්ගේ ශරීරයෙන් එළියට ආවට පස්සේ විතරයි. තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන තාක්කල් මිනිස්යන්ට ඒ පිළිබඳ අප්‍රියාවක් නැහැ, අමනාපයක් නැහැ. නමුත් හැබෑවටම කෙනෙක් මේ ශරීරය පිළිබඳව කල්පනා කරනවා නම් ඒ මිනිස්සයා කලකිරෙනවා තමන්ගේ බාහිර ස්වરૂපය පිළිබඳවත් තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර ස්වરૂපය පිළිබඳවත්. එසා මේ පූතිකායන කියන වචනේ තේරුමත් සැරව පිරිච්ච ශරීරයක්. සුත්තනිපාතේ තියෙන මාගන්ධිය සූත්‍රයේ තුලත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ඉස්සරහාට මාගන්ධිය කුමරිය මේ තරුණ සිටු කුමරිය කැඳවාගෙන ආපු වෙලාවේ මාගන්ධිය බමුණට ඒ දියණියගේ තාත්තට බුදුහාමුදුරු පිළිතුරු දෙන්නේ මගේ මේ යටිපතුලින්වත් මම මේ ශරීරය ස්පර්ශ කරන්න අකමැතියි කියලා. ඒ මොකද බුදුහාමුදුරු දැනගෙන හිටියා ශරීරයේ මේ බාහිරින් පේනවට වඩා අභ්‍යන්තරය බොහෝම පිළිකුල් සහගත එකක් කියන එක. ඒක නිසා තමයි මේ පූතිකායන සරව පිරිච්ච ශරීරය කියලා බුදුහාමුදුරුවෝ මේ අපේ ශරීර නෙමෙයි හඳුන්වන්නේ. මේ ලෝකයේ ලස්සනම ශරීරය තිබ්බ උත්තරීතර මිනිස්සය අපේ බුදුහාමුදුරුවන් වහන්සේ. බුදුහාමුදුරුවන්ගේ ශරීරය කොච්චරනම් අලංකාරද කියලා. බුදුහාමුදුරුවන්ගේ මේ ශරීරයේ සම වර්ණය රත්තරන් පාටට හුරු වර්ණයක් ඒ වගේ මැස් දෙක අලුත උපන්න වසුපැටියෙකුගේ වගේ නිල් පාටින් බැබලෙන ඇස් දෙකක් ඒ වගේම බුදුහාඳුරන්ගේ හැමේ කොච්චර දූවිලි දාඩිය මේවා ඔක්කොම ගැටුණත් මේ එකක්වත් බුදුහාඳුරන්ගේ ශරීරයේ ඒවා රැඳී පවතින්නේ නැහැ ඒවා ඒසනින් ඉවත් වෙලා යනවා මේ වගේ බොහෝමත්ම අලංකාර විශේෂයෙන් බුදුහාමුදුර වඩිද්දී බඹ හයක් දුරට සවනක් ගන රශ්මියක් බුදුහාඳුරන්ගේ ශරීරයෙන් විහිදෙනවා මේ කියන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ශරීරයට තමයි බුදුහාමුදුරුව මෙතන මේ පූතිකායන සරව පිරිච්ච ශරීරය කියලා හඳුන්වන්නේ. ඒක නිසා පින්වතුනි, ඒ බුදුහාමුදුරන්ගේ ශරීරයට බුදුහාමුදුරු මේ පූතිකායන කියන වචනේ භාවිත කරා නම් අපේ ශරීර පිළිබඳව අපිට සඳහන් කරන්නට දෙයක් ඇත්තේම නැහැ. එතකොට බුදුහාමුදුරු වක්කලි හාමුදුරන්ට කියන වක්කලිය මේ සරව පිරිච්ච ශරීරය දිහා බලාගෙන ඉඳලා වැඩක් නැහැ. කෙනෙක්ට මාව දකින්නට අවශ්‍ය නම් එයා දැකිය යුත්තේ ධර්මයයි. යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති වක්කලී යමෙක් ධර්මයේ දකීද ඔහු මාව දකී ඒ වගේම යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් මාව දකීද ඔහු ධර්මයේ දකී මේ කියන්නේ පින්වතුනි බුදුහාමුදුරෝ කියන්නේ තව එකක් ධර්මය කියන්නේ තව එකක් නෙමේ බුදුහාමුදුරෝ කියන්නේ ධර්මයයි ධර්මය කියන්නේ බුදුහාමුදුරෝයි කෙනෙක්ට හැබෑවටම තමන්ගේ තමන්ට මේ ධර්මයේ දකින්නට අවබෝධ කරගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා තමන් මේ කියන මේ ධර්මයේ ගවේෂණය කරමින් අවබෝධ කරගන්නවා. අන්න ඒ තුලින් මේ පුද්ගලයාට පුළුවන් අපේ බුදුහාමුදුරුවන්ව දකින්න. බුදුහාමුදුරුවෝ දකින්නවා කියලා කියන්නේ පින්වතුනි අපේ මේ මසසින් බුදුහාමුදුරුවෝ දකින්නවා කියන එක නෙමෙයි අපේ හිතින් මනසින් බුදුහාමුදුරන්ගේ ගුණ දකින එක, ගුණ මෙනෙහි කරන එක, බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන සාක්ෂාත් කරගන්න එක. බුදුහාමුදුරෝ හැමතිස්සෙම දේශනා කරේ මේ කියන භෞතික ශරීරයෙන් මිනිසුන් මනින්නටත් භෞතික ශරීරයෙන් මිනිසුන් අගය කරන්නටත් වඩා ඒ සියල්ලකටම වඩා හාත්පසින්ම වැදගත් වෙන්නේ ගැඹුරු වෙන්නේ අවශ්‍යයෙන්ම අප කළ යුත්තේ මානසිකව මිනිසුන්ව හඳුනා ගැනීම ආධ්‍යාත්මිකව මිනිසුන් හඳුනා ගැනීම ඒ කියන්නේ මිනිසුන්ගේ ಗುಣධර්ම හඳුනා ගැනීම මිසක් මිනිසුන්ගේ භෞතික ශරීරයට නෙමෙයි බුදුහාමුදුරුව සැලකුවේ බුදුහාමුදුරුවන් වහන්සේගේ ශාසනය තුල විවිධ තනතුරු පිරිනැමුවා අපි කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා ඒ අසූමා ශ්‍රාවකයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ තෝරගත්තේ ඒ රහතන් වහන්සේලාගේ ශරීරයේ තිබ්බ ස්වභාවය නිසා නෙමෙයි. ශරීරය උසයි හෝ කොටයි, ඒ හාමුදුරන්ගේ වර්ණය සුදුයි හෝ කළුයි, එහෙම එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ තනතුරු සඳහා පුද්ගලයන් පෙරවරුන් තෝරා බේරාගත්තේ උන්වහන්සේලා සතුව පැවති දක්ෂතාවයත් මානසික සංවර්ධනයත් දිහා බලලා. මේක තමයි පෙරදිග දර්ශනය. අද කාලේ මිනිස්සුયો මිනිසුන්ගේ භෞතික ශරීරයට වැදගත්කමක් දුන්නට භෞතික ශරීරය නඩත්තු කරන්න පවත්වාගෙන යන අලුත් වැඩියා කරන්න විවිධ දේවල් සිද්ධ කරාට අපි විශ්වාස කරන දේ තමයි ගොඩාක් මලගෙවල් වල පුරුස් පවා ඉල්ලලා තියෙනවා රූපං ජිරති මච්ඡානං නාමගොත්තං නජිරති මේ හැම දිනාගේම රූපය දිරනවා හැබැයි නාමය දිරන්නේ නැහැ නාමය කියලා කියන්නේ මොකද්ද? ಗುಣ ධර්ම. ඒ ಗುಣ ධර්ම තමයි අපි සිහිපත් කරන්නේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරෙන් කටයුතු කරන ඒ නිරෝෂා මහත්මිය ඇතුළු මේ පවුලේ අය ඒ නුගේගොඩ පදිංචි උදාහමුල්ල මේ ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පියාණන්ගේ ශරීරයේ සිහිපත් කරන්න නෙමෙයි ගුණයන් සිහිපත් කරන්න. ඒ පියාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙත් විවිධ කුසල කර්මයන් සිද්ධ කරගත්තා. මේ දරුවොත් විවිධ අන්දමේ මහා විශාල කුසල කර්මයන් සිද්ධ කරගන්නවා. ඉතින් මේ සිද්ධ කරන්නේ ඒ පියාණන් වහන්සේගේ ගුණ ධර්මයන් සිහිපත් කිරීමයි. පෙරදිග දර්ශනේ තමයි පින්වතුනි මිනිසුන්ගේ ඇඟට වඩා ගුණයට නාමයට තැන දීම. ඔයත් දන්නවා ලෝකයේ පුදුම හතෙන් එකක් වන ඊජිප්තුවේ තියෙන පිරමීඩ. මේ පිරමීඩ හදන්නට ඒ පාරාවෝ රජවරු වහල් සේවකයන් ලක්ෂ ගාණක් යොදවාගෙන තොන් ගණනක් බර ගල් මහා විශාල ප්‍රමාණයක් එක උඩ එක තියලා මේ විශාල ගොඩනැගිල්ලක් හදලා ওই ගොඩනැගිල්ල ඇතුලේ මොනවද තැම්පත් කරේ ඒ පාරාව රජුරෝ මිය ගියාට පස්සේ ඒ රජුරවන්ට රත්තරම් පුරවලා කොටුණු පළන්දලා බෙහෙත් ගල්වලා මේ රජුරවන්ගේ ශරීරය සංස්කරණය කරා ශරීරය ආරක්ෂා කරා මමිස් කියලා හදාගෙන මමියක් කියලා හදාගෙන අර පිරමීඩ ඇතුලේ දාගෙන අදටත් ඒවා තියෙනවා. ඒ වගේම දෙයක් තමයි ওই පිරමීඩ හා සමාන දෙයක් තමයි අපේ පෙරදිග අපි මේ විහාරස්ථානවල අද හැමතැනම හදන වන්දනා කරන ලොකු උනන්දුවක් තියෙන චෛත්‍යරාජනන් වහන්සේලා. අපේ රුවන්වැලි සෑය ගමුකෝ. රුවන්වැලි සෑයටත් වඩා විශාලයි ඊජිප්තුවේ තියෙන මහා පිරමීඩය. මේ දෙකම අර්ථය වශයෙන් ගත්තොත් මේ දෙකම ගර්භයක් සහිතව මොනියම් මොහොදයක් පුද්ගලයන් සන්තක පුද්ගලානුබද්ධ දෙයක් තැන්පත් කරගෙන තියෙනවා. ඊජිප්තුවේ පිරමීඩ තුල මලමිනි සංරක්ෂණය කරනවා. ඒ මොකද මේ මිනිස්යන් කල්පනා කරලා තියෙන්නේ මිනිසුන්ගේ ගුණයට වඩා ඇඟට මුල් තැන දීලා. ඒක නිසා ඊජිප්තුවේ වැසියන් සංරක්ෂණය කරනවා ඇඟ. බොඩිස් නමුත් අපේ චෛත්‍ය ඇතුලේ අපි මලමිනි තියාගෙන මලමිනි වන්දනා කරන්නේ මලමිනි සංරක්ෂණය කරන්නේ අපි බුදුහාමුදුරන්ගේ හරි රහතන් වහන්සේලාගේ හරි සිහිපත් කරන්න පුළුවන් පුංචි ධාතුන් වහන්සේලා කොටස් කීපයක් චෛත්‍ය ඇතුලේ තැන්පත් කළා අපි චෛත්‍යයට වඳිනවා ඒ බුදුහාමුදුරන්ගේ හරි රහතන් වහන්සේලාගේ ඇඟට නෙමෙයි අපි වඳින්නේ ගුණයට ඒක නිසා පෙරදිග දර්ශනයේ තමයි ඇඟට වඩා ගුණය ඉස්මතු කරගන්න එක සහ ඇඟට වඩා ගුණයට සලකන එක. කෙනෙක් මිය ගියාට පස්සේ මේ පියාණන් වහන්සේ වෙන්න පුළුවන්, ඒ වගේම අනිකුත් කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. මිය ගියාට පස්සේ අපි ඒ අය සිහිපත් කරන්නේ ඒ අයගේ ඇඟ නෙමේ ගුණය. එනිසා බුදුහාමුදුරුවෝ මේ වක්කලී සූත්‍රයේදී වක්කලිය හාමුදුරුවන්ට දේශනා කරන්නේ වක්කලිය ඇඟ නෙමේ ප්‍රධාන වෙන්නේ මූලික වෙන්නේ මිනිස්සෙගේ ගුණධර්මයේ මූලික වෙන්නේ. අපි හදාගන්න ඕනේ අපි වර්ධනය කරගන්න ඕනේ අපේ සිත අපේ ගුණධර්ම. ඔයත් දන්නවා මේ ලෝකේ වර්තමාන කාලේ වෙන විට අපේ රට විශාල වශයෙන් අගාධයකටපත් වෙලා තිනවා සිය දිවි නසා ගැනීම ඇති. මං හිතන්නේ ලෝකේ පළවෙනි ස්ථාන පහ අතරේ ලංකාව තියෙනවා. එතකොට මිනිස්සු ජීවිත නසා ගන්න පින්වතුනි තමන්ගේ ඇඟට හැදෙන ලෙඩ රෝග නිසා නෙමෙයි. මිනිස්සු ජීවිත නසා ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්නේ තමන්ගේ හිතට හැදෙන ලෙඩ නිසා. ඇඟට ලෙඩක් හැදුනට පස්සේ කවුරුත් උත්සාහ කරන්නේ තමන්ගේ තියෙන මිල මුදල් ඔක්කොම විය පැහැදම් කළා හරි, තැම්පතු ධනය විය පැහැදම් කළා හරි ගෙවල් දොරවල් යාන වාහන උගස් කළා විකුණලා හරි තව ණය අරගෙන හරි උත්සාහ කරන්නේ ඇඟට හැදිච්ච ලෙඩේ සූපත් කරගන්න මිසක් සීවිදි නසා ගන්න උත්සාහ කරන්නේ නමුත් මිනිසු සීවිදි නසා ගන්නේ Tamange හිතට හැදෙන ලෙඩ සුව කරගන්න බැරි නිසා ඒක නිසා පින්වතුනි අපි හැම තිස්සෙම නඩත්තු කරන්න ඕනේ පෝෂණය කරන්න ඕනේ පවත්වාගෙන යන්න ඕනේ අපේ ශරීරයට වඩා හොඳ හිතක් ඒ මොකද හිත ලෙඩ වුණොත් ඒ හිතට මේ ලෝකයේ වෙන කිසිම භෞතික දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඇඟ ලෙඩ වුණොත් ඇඟට බෙහෙත් හේත් කරන්න භෞතික දේවල් විය පැහැදම් කරන්න අපිට පුළුවන් ඇඟ නිරෝගී කරගන්න. නමුත් හිතට ඔය මොනව තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ වක්කලිය මේ පූතිකායන සරව පිරිච්ච ශරීරයෙන් වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයයි වැදගත් වෙන්නේ. වකලි මිනිසුන්ට සංවර්ධනය කරගන්න සංසුන් කරගන්න සමාහිත කරගන්න දුෂ්කරම දේ තමයි තමන්ගේ හිත කියන එක. අභිධර්ම විස්තරයට අනුව ගත්තාමත් පින්වතුනි ලෝකයේ වේගයෙන්ම වෙනස් වන දේ තමයි සිත. ඒක නිසා තමයි මිනිසුන්ව විශ්වාස කරන්න අමාරුයි කියන්නේ. මේ ලෝකයේ මිනිසුන්ගේ වැඩිපුරම මේ ලෝකයේ තියෙන හැම දෙයක් තුලින්ම වේගයෙන්ම වෙනස් වෙන්නේ මිනිසුන්ගේ හිත. ඒක නිසා මිනිස්සු තියාගෙන ඉන්න ප්‍රතිපත්ති කියන දේවල් වෙනස් වෙනවා. මිනිසුන්ට තමන්ගේ ඉන්ද්‍රියන් দমনය කරගන්න බැරි වෙද්දී, තමන්ගේ ආසාවන් වල සීමාවන් දකින්න බැරි වෙද්දී, තමන්ගේ ද්වේෂය, මෝහය ඉවවහා යද්දී මිනිසුන්ගේ සිත් ප්‍රතිපත්ති ඒවා වෙනස් වෙනවා. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරන්නේ මේ වේගයෙන් වෙනස් වෙන සිත කෙනෙකුට තමන්ට අවනත කරගන්නට පුළුවන් නම් සමාහිත කරගන්නට පුළුවන් නම් ඒක තමයි අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ. මොකද ඇඟ සංවර කරගන්නවා කියන එක පින්වතුනි ඒක බොහොම ප්‍රාථමිකව කරගන්න පුළුවන් දෙයක්. ඔයතු දන්නවා ත්‍රිසං සතකට උනත් යම් කිසි දෙයක් එක දිගට පුරුදු කරද්දී පුරුදු කරද්දී ඒ ත්‍රිසං සතත් තමන්ගේ අතපය හතර ඒ කියන විදිහට තියාගෙන ඉන්න පුරුදු වෙනවා. නැත්තම් ස්වාමියා කියන කියන දේවල් කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ඇඟ නඩත්තු කරන්න ඇඟ හීලෑ කරගන්න ලේසියි. නමුත් හිත එහෙම හීලෑ කරගන්න, නැදත්තු කරන්න, පවත්වාගෙන යන්න අමාරුයි. ඒක නිසා අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ අපිට තියෙන ප්‍රශ්න වලින් බහුතර ප්‍රශ්නයක් තියෙන්නේ කායික ප්‍රශ්න නෙමේ බහුතරයක් මානසික ප්‍රශ්න. මේ බඩට කවුරු හරි කෙනෙක් තමන්ගේ තමන්ට කුසගිනි දැනිච්ච වෙලාවක කොස්දලු ටිකක් අරගෙන මැල්ලුමක් හදාගෙන කෑවත් මේ බඩ පිරෙනවා. නමුත් පින්වතුනි හිත පිරෙන්නේ ඒක නිසා තමයි අද පවතින මේ ආර්ථික රටාව තුළ අඩියක් අඩියක් ගානේ කෑම කඩ ඇති වෙලා තියෙනවා. මිනිස්සු ඒවායෙන් කන්න පුදුම කැමැත්තක් දක්වනවා. ඒ කැමැත්ත තියෙන්නේ බඩේ නෙමේ හිතේ. ඒ ඊට එහා Tamanට බොහොම සරලව කෑම කාලා Tamanගේ කුස පුරව ගන්න පුළුවන් වුණත් මිනිසුන්ට හිත පිරෙන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ මිනිස්සු කෑම කන්නේ Tamange කුස පුරව ගන්න නෙමෙයි හිත පුරව ගන්න. ඒ වගේම අනිකුත් භෞතික කාරණා වුණත් එහෙමයි අද කාලේ මිනිස්සු Tamange ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ම පිනවන්නේ Tamange ශාරීරික අවශ්‍යතාවයට වඩා Tamange මානසික හිත සංතරපණය කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්ම පාඩය ඊට කෙටි වුණත් මේ තුලින් කියන ධහම ඊටා ගැඹුරු බව ඔයත්න්ට හොඳින් තේරෙනවා ඇති. ඒක නිසා බුදුහාමුදුර වක්කලිය හාමුදුරන් දේශනා කරනවා වක්කලිය මේ පූතිකායි මේ සරව පිරිච්ච ශරීරයෙන් වැඩක් වෙන්නේ නැහැ. යමෙක් ධර්මයේ දකින්වාද ඒක තමයි වැදගත් වෙන්නේ. යමෙක් ධර්මයේ දකින්නවා නම් එයා බුදුහාමුදුරෝ දකින්නවා කියලා. ඒක නිසා පින්වතුනි අපි හැමදෙනාමත් උත්සාහ කරන්න ඕනේ අපේ භෞතික සැප සම්පත් විශේෂයෙන් ගිහි ජීවිතයක් ගත කරද්දී ලෞකික ජීවිතයට අවශ්‍ය කරන භෞතික සැප සම්පත් අනිවාර්යයෙන්ම විඳ යුතුයි තිබිය යුතුයි ඒක එපා කියපු තැනට බුදුහාමුදුරෝ කිසිම තැනක දේශනාවක් කරලා නැහැ ඔයත් දන්නවා බුදුහාමුදුරන්ගේ සමීපතම දායකයන් ගත්තොත් බුදුහාමුදුරන්ගේ අග්‍ර දායකයා අනේ පිරිසිටුතුමා අනේ පිරිසිටුතුමා බොහෝමත්ම ධනවත්ම පුද්ගලයා සවැත් නුවර ජීවත් වෙච්චා ඒ වගේම බුදුහාමුදුරන්ගේ අග්‍රදායිකාව විසාකා සිටු දේවිය ඒ විශාල ධනයකට හිමිකම් තියපු සිටු කුමරියක්. එනිසා බුදුහාමුදුරෝ කිසිම අවස්ථාවක භෞතික සැප සම්පත් එපා කියපු තැනට දේශනාවන් සිද්ධ කළා නැහැ. විශේෂයෙන් ගිහි ජීවිතයන් ගත කරන අයට. ගිහි ජීවිතයේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයේ රඳා පවත්වා ගන්න භෞතික සැප සම්පත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මොකද Tamanට යුතුයකම් තියෙනවා ඉටු කරන්න. දෙමව්පියන්ට යුතුයකම් ඉටු කරන්න තියෙනවා. ඒ වගේම දරුවන්ට යුතුයකම් ඉටු කරන්නට තියෙනවා. ස්වාමියා විසින් භාර්යාවට, භාර්යාව විසින් ස්වාමියාට මේ අයට යුතුයකම් ඉටු කරන්නට තියෙනවා. ඒ වගේම මිත්‍රයන්ට, ඒ වගේම සේවකයන්ට මේ හැම දිනාටම යුතුයකම් ඉටු කරන්නට නම් හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගිහි ජීවිතේ ගත කරන අයට තියෙන්න ඕනේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ අනිත් අයට ආදර්ශයක් වෙන විදියට අනේ පිරිසිදුතුමා වගේ විශාල ධනවත් මිනිසයන්ට මේ ධර්මයේ දේශනා කරලා එයයි ලෞකික වශයෙන් දිනු කරා වගේම එයයි ලෝකෝත්තර වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් දීනු භාවයකට පත් කළා. ඒ වගේම විසාකා සිටු දේවිය Tamanට කොතරම් ධනෙ තිබ්බත් බොහොම ආධ්‍යාත්මීය සංවර සෝවාන් ජීවිතයක් ගත කරා. ඒක නිසා පින්වතුනි හිත ආරක්ෂා කරගන්නවා රැකගන්නවා වගේම තමන්ගේ භෞතික ශරීරයත් ඒ වගේම භෞතික සැප සම්පතුත් ගිහි ජීවිතයන් ගත කර නැත්නම් විසින් සාධනය කරගත යුතුයි. ඒ සඳහා අනන්තවත් වූ දේශනා අපේ ත්‍රිපිටකයේ පුරාම විසිරලා තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. නමුත් අපි අවසාන වශයෙන් දකින්නට ඕනේ මේ ලෝකයේ නිවන කියලා එකක් තියෙනවා. ඒ නිවන දකින්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරගත්ත මනසක් සිතක් ඇති මිනිසයන්ට ඒක නිසා ලෝකයේ වේගයෙන්ම වෙනස් වෙන සිත මිනිසයන් ලොකු උත්සාහයකින් සංවර්ධනය කරගන්න ඕනේ සංසුන් කරගන්න ඕනේ මා මුලින් සඳහන් කර අභිධර්මයට අනුවත් මේ ලෝකයේ වේගයෙන්ම වෙනස් වෙන්නේ අපේ සිත සඳහන් කරන ආකාරයට ශරීරය වෙනස් වෙන්න චිත්තක්ෂණ 17ක්. ඒ කියන්නේ අපේ හිත 1000ක් සැරයක් වෙනස් වෙද්දී අපේ ශරීරය එක සැරයක් වෙනස් වෙනවා. දැන් මෙතන මේ බණහන්න වාඩි වෙච්ච අය හෝ බණ කියන්න දේශනා කරන්න වාඩි වෙච්ච කෙනා නෙමෙයි දැන් මෙතන ඉන්නේ. අපි හැමෝම දැන් වයසට ගිහිල්ලා. අපි මේ ගත කරපු කාලයේ චිත්තක්ෂණ කෙතරම්නම් ගෙවුනද කියලා අපි කාටවත් දැන් ගණන් කරලා කියන්නට බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් අපේ හිත 1000ක් සැරයක් වෙනස් වෙද්දී සිතුවිලි 17ක් ඇති වෙලා නැති වෙලා යන වෙලාවේ ශරීරය එක සැරයක් වෙනස් වෙනවා. මේ වක්කලී සූත්‍රයේ බුදුහාමුදුරුව වක්කලී හාමුදුරන්ට මෙහෙම දේශනා කරාට පස්සේ බුදුහාමුදුරුවෝ වක්කලී හාමුදුරුවන්ගෙන් අහනවා වක්කලී ඔබ කුමක්ද හිතන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං ചാති වක්කලිය රූපේ නිට්ටයද අනිත්‍යද වක්කලි හාමුදුරුව පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රූපය අනිත්‍යයි. මේ විදිහට බුදුහාමුදුරුව වක්කලි හාමුදුරුවන්ගෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතිරි ස්කන්ධ හතර පිළිබඳවත් මේ අනිත්‍යද දුක්ඛද කියලා අහනවා. බුදුහාමුදුරු විමසන්නේ වක්කලිය යමක් අනිත්‍ය නම් එය දුකක්ද සැපයක්ද කියන එක. පින්වතුනි මේ ලෝකයේ දෙයක් අපිට කැමති විදිහට පවත්වන්න බැරි නම් ඒක දුකක්. ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා යමක් අනිත්‍ය නම් අපිට කැමති විදිහට පවත්වන්න බැරි නම් ඒක දුකක් නම් ඒක වෙනස් වෙනවා නම් ඒ දේ මගේ මගේ ආත්මය මම කියලා දකින්න පුළුවන්ද කියලා අහනවා. ඒ වෙලාවේ වක්කලි හාමුදුරුව පිළිතුරු දෙනවා මේ ලෝකේ මට කැමති විදිහට මගේ ශරීරය පවත්වන්න බැරි නම් ඒ ශරීරය හැමතිස්සෙම දුකක් බවට පත් වෙනවා. වෙනස් වෙනවා. මට කැමති විදිහට මේ දේවල් පවත්වන්න බැරි වෙනකොට ඒක දුකක් විපරිණාමයක් ඒක නිසා ඒ කිසිවක් භාග්‍යතුන් වහන්සේ මමයේ මාගේ කියලා අල්ලගන්න බෑ. මේ ලෝකේ කිසි දෙයක් මට ඕන විදියට හැමදාම පවතින්නේ නෑ. එහෙනම් වක්කලිය ඔන්න ඔය කියන කාරණා මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරන්ට දේශනා කළ ගිජ්ජකූට පර්වතයට වැඩම කරනවා. ඒ වෙලාවේ එදා රාත්‍රියේ වකලි හාමුදුරුව බුදුහාමුදුරුව දේශනා කරපු මේ කාරණා පිළිබඳව මෙනෙහි කරලා මෙනෙහි කරමින් භාවනා කරමින් ඉන්නකොට වක්කලි හාමුදුරුව කල්පනා කරන්නේ තමන් දැන් රහතන් වහන්සේ නමක් කියලා. තමන් දැන් රහතන් වහන්සේ නමක් කියලා. ඒ වෙලාවේ දෙවිවරු දෙදෙනෙක් බුදුහාමුදුරුව හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවනේ භාග්‍යවතුන් වහන්සේ වක්කලි හාමුදුරුව දැන් හොඳ භාවනාවක යෙදෙනවා. ඒක නිසා වක්කලි හාමුදුරුව අනිවාර්යයෙන්ම දුක කෙලවර කරයි කියලා. ඒ වගේම මේ පිළිතුර අනිකුත් ආයුෂ්මතුන් වහන්සේලාත් අතවැසි හාමුදුරුවරු දැනගෙන වක්කලි හාමුදුරන්ට දැනුම් දෙනවා මෙහෙම පණිවිඩයක් ප්‍රචාර වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවේ වක්කලි හාමුදුරුවෝ රාත්‍රියේ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේව දකින්න එන වෙලාවේ නැවත සැරයක් තමන්ගේ වේදනාව ඉවසා දරා ගන්න බැරි තැන එක ආයුධයක් අරගෙන තමන්ගේ ගෙල සිඳ ගන්නවා. ඒ ගැලසිඳ ගන්න වෙලාවේ වක්කලි හාමුදුරන්ට වේදනාව දැනෙද්දී දැනගන්නවා Taman තවමත් rahat වෙලා නැහැ කියලා. ඒ වෙලාවෙම අර මෙනෙහි කරපු අනිත්‍ය දුක් අනාත්ම කමඨහන් මෙනෙහි කරමින් වේදනානුපස්සනාව මෙනෙහි කරමින් අර ගෙල සිඳ ගන්න වෙලාවෙම වක්කලී හාමුදුරුව මහරහත් භාවයටපත් වෙනවා. ඒක නිසා පින්වතුනි මේ වක්කලී සූත්‍රයෙන් අපි දැනගන්න ඕන දේ තමයි අපි අවබෝධ කරගත යුතු දේ තමයි අපේ ඇඟට වඩා අපේ සිතයි මූලික වෙන්නේ, අපේ ගුණ ධර්මයි මූලික වෙන්නේ. ඒ ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන කෙලවර ගුණ ධර්මවල සාර සම්පූර්ණත්ව පරිපූර්ණත්වයේ වෙන නිවන අවබෝධ කර ගැනීමට අපි හැමදෙනාම සිත සංවර්ධනය කරගමු. ඒ සඳහා මේ ධර්මානුශාසනාවනුත් පාරමිතා ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කරන්නේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති ඉදං මේ නාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමී සංඝ සුපටිපන්න අනුත්තර ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ දෙපානම වීරමාවත ගලඋඩ ශ්‍රී ධර්මවිජය විහාරවාසී රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජනීය වත්තල අරියරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේ පැතු යම් බෝධියකින් උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිසම මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න 0112697140 අපගේ ආගමික අංශයට. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.